අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාමේ නැත්තම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ කාර්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න සතිವಾರයේ ආරම්භ කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි තරංගගෙන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 12ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස নমස්කාර පූර්වකව මෙසේ විමසා සිටිමි මා මෙම ආයතනයට ආදුනික වෙමි මා කලින් ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු වී ඇත්تمي මා පර්යංක භාවනාව වැඩිීමේදී පළමුව කය පවතින පිළිවෙල දෑස් වසා මෙනෙහි කරමි ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාස වාතයේ ඇති වෙනස හුස්ම රැලි 7ක් 8ක් පමණ කරන විට ආශ්වාස වාතය ඇති වෙනසත් ප්‍රශ්වාස වාතයේ ඇති කෙටි බව සහ දිගහැරුණු තුනී වී යන ස්වභාවයත් අත්දකිමි. ටික වේලාවකින් මාගේ වම්පස නලල තුල සහ වටේට රත් වූ ස්වභාවයක්ද ඉන්පසු සීතල දිය ඇල්ලක් වැగిරෙන්නාසේ දැනේ. එවිට මාහට තවත් ටික වේලාවකින් පිම්බීම හැකිලිම මාගේ අනුදැනුමකින් තොරව සිදුවන බව දැනේ. මාගේ කයෙහි අනුවේදනය නොදැනි. ශබ්ද ඇසුනද එය මාහට බාධාවක් නොවේ. මාගේ හුස්ම කයෙහි පිම්බීම ලෙස වෙනමම පවතින බව දැනි. මාහට පුදුමාකාර සැනසිලිදායක බවක් දැනි. හිස් අවකා හිස් අවකාශයක් ලෙස හැඟි. මා ප්‍රමෝදයට පත්වෙමි. නමුත් ටික වේලාවකින් සිතට අරමුණු ලෙස හඳුනාගත් පසුගිය සිදු වූ දේ සිතට පැමිණේ. ඒ ඔස්සේම මා සිත කෙලවරකට යයි. නැවත නැවත තවත් පුරුදු හා නුපුරුදු අරමුණු පැමිණේ. මේ අතර මාගේ හුස්ම පිම්බීම හැකිලිම අනිච්චානුගව සිදුවේ. ශබ්දද ඇසේ. නමුත් ඕනෑ තරම් වේලාවක් මෙසේ සිටිය හැකි බව හැඟේ. එවිට මට නිින්දක් නොවන නිින්ද යන ස්වභාවයක් දැනේ. නමුත් සිත පිම්බීම හැකිලිම දෙස බලා හිඳින ලෙස දැනේ. නමුත් ස්වල්ප වේලාවකට පසු එනම් පැය භාගයක් හෝ පැයක් මෙසේ සිටිය හැකි බව හැඟේ. නමුත් නැවතත් සිතට මුල් අවස්ථාවට එනම් මූල කර්මස්ථානයට පැමිණේ. එවිට මට නැවතත් හිසේ බර ගතිය උණුසුම හා දාඩිය වැగిරෙන ස්වභාවයට පත්වේ. එවිට මම උදාසීන වී නැවත මා මා ඇස් හරිමි. මෙය සිදුවන්නේ කුමන අවස්ථාවක්දැයි පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ කරන උතුම් පින්කම් කරගෙන යාමට නිදුක් නිරෝගී භව හා දීර්ඝායස ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේකේ හරියට මේ චක්‍රානුකූලව සිදුවන දෙයක්. එකින් එකට එකින් එකට එකින් එකට තුඩු දෙමින් ධර්ම પરම්පරාවක් යන්නේ මෙතන කොයි එකද ප්‍රශ්න කරන්න කියලා මේ මේ රවුමේ කොතෙන් ඇඟිලි දික් කරලාද මේ ප්‍රශ්න කරන්න කියලා ප්‍රශ්නේ විස්තරයක් නැහැ. නමුත් අහගෙන ඉන්නකොට හිතෙනවා මේක මේ රූපෙට අකමැති අරූපෙට කැමැති මානසිකත්වයක් තියෙන කෙනෙක් දක්වපු අත්දැකීමක්. ඒක නිසා අරූපේ පැත්තට යනකොට සූක්ෂම රූප පැත්තට යනකොට සතුටක් තියෙනවා. ආය රූපේ මතුවෙනකොට අසතුටක් තියෙනවා. ඒ වගේ ගතියක් ඈතින් ඉඳලා අහගෙන ඉන්නකොට පේනවා. ඉතින් ඒක නිසා මේ කෙනාම අපිට කතා කරවන්න පුළුවන් නම් මේ විසඳගත යුතු ප්‍රශ්න තියෙන්නේ මේ චක්‍රේ කොතනද කියලා එක පිටියක් තමයි ඒකට උත්තර දෙන්නේ. දෙක රූපේ නැතු අරූපයට පවතින්න බෑ අරූපේ නැතු රූපයට පවතින්න බෑ ඒ නිසා කොයි වෙලාවෙත් මේ දෙන්න තට්ටු මාරු වෙනවා මේ තට්ටු මාරුවේ මේක හොඳයි මේක නරකයි කියපු ගමන් අපි ප්‍රශ්නකට මැදි වෙනවා ඒ නිසා ඒ දෙකටම සමාකාරව සමහිත සමමෙත පවත්තන්න තමයි මේ භාවනා කරන්නේ. ඒ නිසා මේ කෙනා කැමති නම් තමන්ගේ ප්‍රශ්න මතුවෙන්නේ මෙන්න මේ මේ රවුම මෙන්න මෙතනයි කියලා ඒක වටිනවා. කැමති නම් ඉදිරිපත් වෙයි. අවසරයි ස්වාමින් වහන්සේ. මට ඒක කරගෙන යාමේදී අර සතුට ඇති වෙන තැන ඉඳලා ඊට පස්සේ අරමුණු ඔස්සේ හිත යනවා. ඊට පස්සේ ඒ අරමුණ ඔස්සේ හිත යන එකේ ඉවරයක් නැති වෙනවා. තව තව අරමුණු වෙනවා. ඊට පස්සේ ස්වාමීනි මට ඒ ඒ අවස්ථාව මං කොතනින්ද ඉවර කරන්න ඕනේ කියන එක මට හැඟෙන්නේ මට ඊට පස්සේ තව ඉන්න තව ඉන්න තව ඉන්න පුළුවන් කියලා හිතෙනවා ඊට පස්සේ ටික වෙලාවකින් නිදිමත නොවන නිදිමතක් වගේ උදාසීන ගතියක් එනකොට මට ඇස් හරින්න හිතෙනවා එතකොට හැබැයි සෑහෙන වේලාවක් මං අර අවස්ථාවේ ඉඳලා තියෙනවා කියලා මට පේනවා පැයක් පැයක් විනාඩි 10ක් විතර තව. එතකොට ස්වාමීනි මම ඔතනින් පස්සේ ඒ ඇස්සරෙන්න හිතෙන්නේ ඇයි කියන එක මට වික්ෂිත භාවයටපත් වීමක්ද මට එතනින් ආයි ආයි ඕන වෙලාවක අර ස්ථානයට යන්න පුළුවන් මුල් කර්මස්ථානයට ගිහිල්ලා අර මේ හුස්ම රැලි 10ක් 15ක් විතර ගියන් පස්සේ රත් වෙන ස්වභාවයත් එක්ක ඊට පස්සේ ආපවතෙන්ට යන්න පුළුවන් කියලා හිතෙනවා. මට එතනින් එහාට කොතනද මොකද කරන්න ඕනේ කියන ස්වාමීන් වහන්සේ වෙන්නේ. ඒ නිසා අරමුණක් නැති විවේක ප්‍රීතිජනක ස්ථාන කියලා අරමුණක් මතු වුණාට පස්සේ ඒ අරමුණ තමයි තමන්ගේ කර්මස්ථාන කියලා තේ අරමුණ දැන් භවනා පටන් ගත්ත කෙනෙක් වගේ නවකෙක් වගේ ආධිකම්මිකෙක් වගේ මේ අරමුණ යන භවනා කරා. ඊට පස්සේ ආයෙත් තමයි තේරෙයි අටත්ත ඩීක්මන්ට බොහෝම ඉක්මනට ඒ අරමුණ ගෙවන්නේලා ආයෙත් ප්‍රීතිජනක කිසිම ගැටමක් නැත්නම් යනවා. ඒ ගැටුමත් යන්තන්ට යනා වගේම ගැටුම නැත්තනකින් ගැටුම ඇත්තන්ට ගෙනත් දානවා. ඉතින් මේ දෙක චක්‍රානුකූලව යන්නේ. ස්වාමීනි. ඉතින් ඒකට ලෑස්තිලා ගියොත් එක පරියන්කේදී එක චක්‍රයක් ගිහිල්ලා තමයි ප්‍රශ්න මතුවේනේ. චක්‍ර 10ක් 15ක් යන්න ආරින්. මේ විවේක වෙනවා ආයි අරමුණු වෙනවා. ආයි විවේක වෙනවා ආයි අරමුණු වෙනවා. අරමුණු ආවට පස්සේ ඒක අසීමිතව ඇදිලා යන්නේ අරමුණ භාවනා නොකරන නිසා. අරමුණ අරමුණු නොකරන නිසා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මතුවෙන්නේ මොකක්ද අරමුණ සද්දයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් ආනපානෙ වෙන්න පුළුවන් ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන් හිතවිල්ලක් වෙන්න පුළුවන්. ඒකම අරමුණු කරන්න. විශේෂයෙන් අරමුණු කරන් පස්සේ ඒක බොහොම හිතනට ඩිවි සීක්‍රින් ඒක දිය වෙලා යනවා. ඒක හරියට නිදාගෙන ඉන්න බබෙක් අතරමඟ නතර වෙච්චාම පොඩ්ඩක් නැරිවිල කව කිව්වොත් ඒ ආයෙ නින්දර වැඩ. ඒ වගේ ඒ මොකද නිදිකට ගතියෙමනේ ඉන්නේ. ඒ නිදි පැදුරෙමයි. එතකොට ආයෙ නිදි කරවන්න ලේසි. ඒ වුණාට මොකද ඒ ටික වෙලාවගේ ආයෙ නැගිටිනවා. ආය පොඩක් තට්ටු කරලා ආය නිදා ගන්නවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ නැගිටින වාර ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ විදිහට යන්න අරින්න වාර 10ක් 15ක් යන්න අරින්න. එතකොට තේරෙයි අරමුණු තියෙන තැන ඉඳලා අරමුණු නැත්තන්ටත් පාරක් තියෙනවා. ඒ වගේම අරමුණු නැතෙන්ලක පාට අරමුණු වෙන තැනටත් පාරක් තියෙනවා. දෙකම එකයි. දෙකම එකේම දෙපැත්ත. මේකේ පේන්න තියෙනවා අරමුණු එන එකට වෛර කරලා අරමුණු නැති එකට ප්‍රේම කරනවා වගේ. ඒ කියන්නේ මේ රවුමේ පළුවකට කැමැති පළුවකට අකමැති. මේ කරගෙන රවුම. දෙකටම සමහිත දානකම් යන්නේ. එතකොට ලෑස්තිලා ගිය මනසට කරන්න යමකුත් තියෙනවා. කරපු දේ ප්‍රතිඵලයක් අනුව Tamanටම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතියකුත් තියෙනවා. සිය ස්වාමීන් බොහොමත්ම පිං. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මෙම භාවනා වැඩසටහනට සහභාගී වන ආදුනික යෝගියෙකු වෙමි. භාවනා වැඩසටහනෙහි හතරවන දිනය වන අද දිනය වන විට ආනාපාන සති භාවනාව වැඩිීමේදී උදරයේ පිම්බීම නිරීක්ෂණය කිරීමේදී ශරීරයේ බරගතියකුත් උදරයේ හැකිලීමත් නිරීක්ෂණය කිරීමේදී ශරීරයේ සැහැල්ලු නිදහස් බවකුත් නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය දිගුය. මුල් දිනවලදී වාර එකක් හෝ දෙකක් පමණක් නිරීක්ෂණය කළ මාහට දැන් වාර 10ක් හෝ 12ක් පමණ සිදු කළ හැකිය. පිටකොන්දේ වේදනාවක් හා වම් පාදයේ හිරිවැටීමක් ඇතිසේ දැනුනි. වේදනාවක් වේදනාවක් යයි මෙනෙහි කළෙමි. ඉන්පසු ඉරියව් වෙනස් නොකර වැඩි කාලයක් එම ඉරියව්වෙන්ම සිටිය හැකි විය. ඉන්පසුව නිවසේ සිටින දූදරුවන් ගැන සිත දිව ගියේය. සිත මූල කර්මස්ථානයෙන් බැහැර වූ බව හැඟුනි. ඉන්පසු ඉරියව් වෙනස් කර නැවතත් සිත ආනාපාන සති භාවනාවෙහි පිහිටුවා ගතිමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මා පාදය ඔසවනවා යවනවා තබනවා යන්න මෙනෙහි කරමින් පියවර 10ක් පමණ නොකඩවා නිරීක්ෂණය කළෙමි. ලනුපැදුරේ සක්මන් කිරීමේදී වැලිමලුවේ සක්මන් කරනවාට වඩා රළු බවක් හැඟුනි. වාහනයක ශබ්දයක් ඇසීමෙන් සිත ඉවතට ගියේය. සිත ඉවතට ගියායයි මෙනෙහි කළෙමි. මදක් නැවතී සිට නැවතත් සක්මන් භාවනාවට සිත යොමු කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මෙම භාවනාව මින් ඉදිරියට කරගෙන යාම සඳහා සුදුසු ගුරු උපදේශක් බලාපොරොත්තු වෙමි. එමෙන්ම gedara ගිය පසුව නිවසේ සිටින වැඩිහිටි දූ දරුවන් වද වරහන් ඇතුලේ රැකියා කරන සතියේ පිහිටුවා කටයුතු කරවීමට මා කල යුත්තේ කුමක්ද යන්න කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තමන්ගේ භාවනාව පැත්තෙන් සක්මන් කරන ඉන්නකොට හිත පිට යන වාහන සාද්දකට ගියාට පස්සේ ඒ ටික ඉතින් අපිට කරන්න දෙයක් නෑ. වාහන නැතර කරන්නත් බෑ, හිත පිටයක් නැතර කරන්නත් බෑ. එතන ඉඳලා නැවත සක්මන්ට එන පාරේ පුළුවන් තරම් විස්තර බලන්න. එතකොට ඉබේම භාවනාවේ වැටෙනවා, මධ්‍යම ප්‍රතිපදාවට වැටෙනවා. ඒ ඕනි තරම් හිත පිට යන්න හරින්න පිට ගිය තැන ඉඳලා නැවත තමන්ගේ කර්මස්ථානට මම කියන්නේ තමන්ගේ ගෙදෙට්ට එනවා වගේ. අන්නේ පාරේ විස්තර ලියන්න පටන් ගත්තට පස්සේ මුළු ජීවිතෙම හීනයක් විතරයි. කොහෙ ගියත් මෙයා එනවා ආපහු. එන පාර විතරක් බලන්න. යන්නේ වගෙන චෝදනා කරන්නත් එපා. ඒක සුද්ධ කරන්න යන්නත් එපා. භාවනා කරන එකට බේන්න පටන් ගන්නවා. කොච්චර හිත පිට ගියත් අනිත් පැත්තට එනවා. ඒක පොල් ගෙඩියක් වතුර දාපුවාම ඒක ලැබු පැත්ත තමයි උඩට තියෙන කවුරු කොයි අතර කරකවත් ටික වෙලාවක් ගිහලා අබු පැත්ත උඩට එනවා. ඒ වගේ මේ හිතේ ප්‍රകൃතියට එනවා. අන්නේ ප්‍රകൃතිය කරා එන හැටි. විකෘති තැනක ඉඳලා පිට කර්මස්ථානක ඉඳලා ප්‍රകൃති තැනට එන හැටි බලලා ඒක හොඳට විස්තර සහිතව බලන්න හැකි තාක් විස්තර සහිතව බලන්න බලන්න ආවට පස්සේ ගෙදර කලබලයක් නැතුව ගෙදර තියනවද නැත්නම් මම නැති නිසා ගෙදර ඇවිසිලාද කියලා. ඒක තමයි හම්බෙන තොරතුරු. ඒකත් හරි විචිත්‍රයි. ආපහු නිවස බලාගෙන ගමන විස්තර කරන එකයි ලොකු දරුවන්ට භාවනා උගන්වන්න ඕන නම් අම්මලා තාත්තලා භාවනා කරන බව පෙන්වන්න එපා. එතකොට උන් නිකම් වෙනවා. ඕගොල්ලෝ කියන්න ගියොත් කියන්නෙම පච. කියන්නෙම සුරංගනා කතාවේ ලොකු දරුවෝ දැන් ඉන්නේ උන් අපි වගේ නෙවෙයි. මොඳුර මොලේ තියෙන උන්ට. ඒ නිසා උන්ට හංගලා භාවනා කරන්න බලන්න ඔයගොල්ලන්ට ඉස්සලා උන් පයින්. ඒ නිසා උපදෙස් දෙන්න යන්නත් එපා, ඉඟි කරන්න යන්නත් එපා, වරින් කියන්න යන්නත් එපා. ගෙදර ජොලියේ ඉන්න. එච්චරයි. ඕ එතකොට ඕනම කෙනෙක් බැනගන්න මේක ජොලියේ ඉන්නවනේ මේ නැත්තම් යක්ෂණි ජොලියේ ඉන්නවනේ. එච්චරයි. ඒවට අපි කියන්නේ නිහඬ බණ. මේ දරුවෝ බෙල්ලට ලණුවක් දාලා නැහැ විතකන කියලා පන්තලේ ගැට ගහන්නයි. බොහොමලියෝ ගැට ගහන්නයි ගියාම උන් අමනිස්සය වෙනවා. එසා කරුණා කරලා දරුවෝ ඉන්නවනම් උන් මයිලකට ගෙනත් දාන්න. ඒ නැත්නම් භාවනා කරන බව අඟවන්න එපා. මේ හංගගෙන ඉන්න වගේ උත්සාහ කරන බලන්න ඒගොල්ලෝ ආකර්ෂණය වෙන හැටි බලන්න. මහා පුදුමයි. ඒ නිසා be mindful mind your own business කියලා තමයි මම කියන්නේ. සතිමත්යන් අනුන්ගේ විදවට ඇඟිලි ගහන්න යන්න එපා. ඒකෙන් තමයි මේ කතාද බඳිනවා කියන්නේ ඔච්චරයි. පෞල් කනවා කියන්නේම අනුන්ගේ වැඩ ජීවිතයට ඇඟිලි ගහනවා. සදා සොත්ති තමයි ඉති. ගොඩ එහෙමනක් නැහැ. කරුණාකල වෙච්ච වැරද්දට වෙච්චාවයි උන්ටත් සාසනයක් තියෙනවා උන්ටත් කා කර්මේ සහ කර්මඵලයේ තියෙනවා උන්ටත් මොළ ධාතුවක් තියෙනවා පුළුවන් නම් තමන්ගේ භාවන හොරෙන් කරගෙන යන්න බහන්න උන් එන හැටි මම මේ පොඩි දරුවෙක් වගේ මං කියන්නේ අපි යමු ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ වශයෙන් වසර ගණනාවක සිට පුරුදු පුහුණු කරන යෝගියෙක් වෙමි. ඒ සඳහා ඔබ වහන්සේගෙන් ලද උපදෙස් කෙටියෙන් පහත පරිදි වේ. 1. පිම්බීම හැකිලිම දැනෙන ආකාරයේ සටහන් සහ විස්තර විදිහ බැලුවෙමි. දෙක පසුව මුහුණට මුහුණලා බැලුවෙමි. එසේ මුහුණට මුහුණලා බැලීමේදී පිම්බීමත් සමගම හැකිලීමත් හැකිලීමත් සමගම පිම්බීමත් ඊතා වේගවත්ව සිදුවන බව දැක්කෙමි. එලෙසම ඒ අතර හිදසක් නොමැතිව පෙරට වඩා වේගවත්ව මෙම ක්‍රියාවලිය සිදුවේ. සමහර පිම්බීම හැකිලීම දිගුවන අතර සමහර ඒවා කෙටිය. කලාතුරකින් සිත පිට ගියද ඒ බව සතියෙන් මම දකිමි. එක් පර්යංකයක් සඳහා පැයක පමණ කාලයක් ගන්නා අතර එම කාලය තුල සිත පිට යන්නේ දෙතුන් වතාවකි. මේ අයුරින් පර්යංක භාවනාව ටික කලක සිට කරන මට ඔබ වහන්සේගේ උපදේශ පරිදි කාලය ක්‍රමක්‍රමයෙන් විනාඩි 5 බැගින් එක දිගට වැඩි කරමින් භාවනා කරන කාලය වැඩි කරන ලෙස උපදෙස් දුනි. මා මේ අයුරින් විනාඩි 5 බැගින් කාලය වැඩි කරමින් භාවනා කළද මාගේ తত্ত্বය පෙරසීමය. මාගේ භාවනාව ඉදිරියට වර්ධනය කර ගැනීම සඳහා සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. සක්මන් භාවනාව මම සක්මන් භාවනාව පුහුණු කරනුයේ වම දකුණ වශයෙන්ි. දැන් දැන් මේ භාවනාවට යොමු වූ විගස යොමු වූ විගසම මට දැනෙන්නේ පා දෙකේම යටිපතුල් වලට තෙත ගතියකි. මේ ලනුපැදුරේ සක්මන් කළත් වැලිමලුවේ සක්මන් කළත් මේ දෙකේදීම දැනීමෙහි වෙනසක් නැත. මේ භාවනාව සඳහා පැයක කාලයක් ගත කරන අතර මා මෙම කාර්ය නොනවත්වාම ඉදිරියට කරගෙන යමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ සඳහා සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ස්වාමින් වහන්සේට නිරෝගී සුවය සහ දිගාසිරි පතමි. ඔය පරියන්කේදී කාලෙ වැඩි කරයි කියලා ලොකු අමුත්තක් නැත්තම් ඒක හොඳ ලකුණක්. තව ටික ටික කාලෙ වැඩි කරන්න. පැයකුත් විනාඩි 5ක් විතර කරලා බලනවා ආයෙ සුමානයක් විතර කියලා පැයකුත් විනාඩි 10ක් කරලා බලනවා ඕමම ටික ටික ටික ටික වැඩි කරනවා වැඩි කරනකොට මට තේරෙයි එතකොට නික්ලේශී අවස්ථාව වැඩි වෙනවා හිතේ අසතියෙන් ඉන්න ක්ලේශා සාදු වෙනවා තක්මනේදිත් යන යන තැන ඒ වගේ තෙත ගතියක් මේ වතුර පෑගෙන වගේ දැනෙනවා නම් බලන්න සක්මණෙන් පිට නිකන් ඇවිදින වෙලාවලවත් ඒක තියනවාද එහෙම නැත්නම් මේ සක්මන් කරනකොට විතරක් තියෙන එකක්ද කියලා ඒකෝට තමයි දැනගන්න පුළුවන් මේක මේ මනස කරන මායාවක්ද නැත්නම් අනික් වෙලාවක් තියෙනවා පේන්නේ නැද්ද කියලා. එතකොට අනික් වෙලාවෙත් සතුටුමත් වෙන්න අනික් කැවිතිලා සක්මනක් බවටපත් වෙන්න ආනිසංශ වැඩෙන්න හේතු වෙන විදිහට අර පැදුරක් දිගාරින වගේ දිග මේ හොයාගත්ත එක ඉතිරි පැතිරි යන්න එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සම්බන්ධයෙන් වාර්තා කරමි. වම දකුණ ලෙසගෙන වැලිමලුවේ සක්මන ආරම්භ කරමි. පැය භාගයක් පමණ පොළොවේ බඹයක් පමණ ඈතට net‍යමා පාදවල වම දකුණ බලමින් සක්මන් කරමි. නමුත් පැය භාගයේ අවසානයේ එකම දුරක ඇස් රඳවා තැබූ නිසා ඇස් රිදීමට පටන් ගනි. මේ අවස්ථාවේ නැවතී ඈත තිබෙන උස ගසක් දෙස එහි මුල සිට අග දක්වා වරක් බලමි. මෙලෙස ගස් තුනක් පමණ බලා නැවත සක්මන පෙර ලෙසම ආරම්භමි. මෙලෙස ඇස විවේක කරමින් භාවනා කිරීම සුදුසුද? නැතිනම් වෙනත් ක්‍රමයක් තිබේද? වම දකුණ ලෙස ගන්නා කමඨහන තුලම සිත රැඳී පවතින අතර එයට බාධාාවක් නොමැත. තෙරුවන් සරණයි. ඔය එක තැනක් බම්බයක් බලාගෙන ඇවිදිනකොට තියෙනවා නම් වම දකුණට අමතරව ඇහි යම් කිසි වේදනාවක් රිදීමක් විකෘතියක් ඒක අරමුණුකරනද අරමුණු කරලා බලන්න ඒක දැනෙන එක සක්මනට බාධාවත්ද නැත්නම් සතිය තියෙන බවට ලකුණක්ද එහෙම නැත්නම් සතියට අරියාදුවක්ද කියන අරියාදුවක් කියලා බැලුවොත් නම් ප්‍රතිකර්ම ඉල්ලන්න වෙන්නේ මේක සක්මන සතිය තියෙන බවට ලකුණක් වෙන්නත් ඉඩ තියෙනවා එහෙම නැත්නම් සතිය තියාගන්න මේක අරමුණක් වෙන්න පුළුවන් ඒ නිසා භාවනා කරන පැමිණ හැම වේදනාවක්ම හැම දුකක්ම සිර දෙව්දුවකට වැඩියා කියලා හිතා ගන්න. එතකොට වැඩිමත් වැඩියෙන් සතුටුමත් වෙයි. සතුටුමත් වෙන්නේ ඒක හරහාම උත්තර ලැබෙනවා. අපේ උපක්‍රම වලින් කරන්න බෑ කියන එක නෙවෙයි කියන්නේ. කරන්න පුළුවන් ඈත තියෙන වස්තුවක් දිහා බලනකොට අඩු වෙනවා. නමුත් මේ පැමිණිච්ච වේදනාවම සතිය තියෙන නිසා මේ කාවේ කියලා බලන්න. එතකොට එන ප්‍රශ්න තුලම උත්තරයක් තියෙනවා. එහෙම තමයි විපස්සනා භාවනා උත්තර කිසි තැනක පිටරටින් ගෙනාපු උත්තර නෑ සුපර් මාකට් එකෙන් ගත්ත උත්තර නෑ ගේ ඇතුලේ තියෙන උත්තරක්ම තමයි අපි ඉදිරියට ගන්නෙ ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආශ්වාස ප්‍රශ්වාස අරමුණ නාස්පුඩු ඔස්සේ ලබා ගනිමින් භාවනාව ආරම්භමි විනාඩි දෙකෙන් පමණ අරමුණ ඔස්සේ සිත ඒකාග්‍ර වේ ශරීරය සැහැල්ලු වේ නැවත මා ඔබ වහන්සේ වෙත වාර්තා කළ පරිදි ශරීරය ඉදිරියට පසුපසට නැමෙන්නට ගනි. මෙලෙස ශරීරය ඉදිරියට නැමීමට ඉඩ දුන් කල එය අවසන් වන්නේ මුහුණ පොළවේ ස්පර්ශ වීමෙනි. මේ අවස්ථාවේදීද අංශක 90ට අංශක 90ක පොළවට නැමී සිටියද ආශ්වාස ප්‍රශ්වාස අරමුණ හොඳින් ප්‍රකට වේ. නිදිමතක්ද නැත. මෙහිදී මාගේ කය පෙර නොවූ ලෙස නම්‍යශීලී වී ඇති බවක් ශරීරයේ අස්ති දිය වී ගියාක් මෙන් මට දැනේ. මෙලෙස මුහුණ පොළවට ස්පර්ශ වී විනාඩි 5ක් පමණ සිටීම අවසානයේ දිග ප්‍රස්වාසයකින් කය සැහැල්ලු වේ. මේ අවස්ථාවේ මා ක්‍රමයෙන් සිහිය ඉරියව්ව වෙත තබා ගනිමින් කඳ ඍජු කර ගතිමි. දැන් ශරීරය පෙරට වඩා සැහැල්ලුය. ආශ්වාස ප්‍රශ්වාස අරමුණ පෙනහළු පෙදෙසේ තියුණු චලනයක් ඔස්සේ දැනේ. මාගේ ප්‍රශ්නය මෙලෙස ශරීරය පොළවට සමතලාවන අවස්ථාවේ කමඨහන වැඩුවද එය එසේ දිගටම කිරීම සුදුසු භාවනා ඉරියව්වක්ද නැත්නම් මා ශරීරය ඉදිරියට වැටීමට නොදී බලයක් යොදා ඍජුව පවත්වා ගත යුතුයද ශරීරය දරදඬු කොට පවත්වාගත් කල එය දිගටම නොපවතී නැවත නැමි කුමක් කළ යුතුයද ආශ්වාස ප්‍රශ්වාස අරමුණ අකණ්ඩව දැනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන මාර්ගඵලයකට වහවහ එළඹේවා. ආනපනේ වැටෙනවනේ ඒ කියන්නේ සතිය දිගට තියෙනවනේ කොයි එකත් නොගිනිය යුත්තරම් පුංචි දේවල්. ඒ නිසා මේවා ආර්ය පරිශෙන් දාන්න ඇඟට ඕනනම් කියන්නේ නැමිලා හිටපන්. ඇඟට ඕනනම් කියන්නේ කෙලින් හිටපන්. මට ඕන කරලා දෙන්නේ සතියකින් ඉන්න එක විතරයි. බල්ලා මැට්ටේ වුණත් මට ප්‍රශ්නයක් නැහැ මීයෝ අල්ලනවා. ඒ නිසා මේ සතිය විතරක්ම ඉස්සරහින් තියන්න. ඔය හැම ප්‍රශ්නයකදීම සතියට අමතරින් හෝ සතියට වැඩිය මොකක් හරි ගත්තොත් විතරයි අපි කට තා හිත දොඩමළුවේ. සතිය සම්පාදනය වුණාට පස්සේ අනිත් ඔක්කොටම අනුකම්ප කරන්න. ඕනේ නම් නැමිලා හිටපන්. ඕනනම් කෙලින්ම යා. ඔබට පහසු විදියට කියන එකට බොඩි නොලෙජ් කියලා කියන්නේ ශරීරයට කියන ඔබට ඕන දෙයට මේ මට ඕන කරලා තියෙන සතිය විතරයි. එතකොට යා හැදෙනවා. ඔකට අත දාන්න ගියොත් බබා උරතල් වෙනවා. මම හුරතල් වෙන්න යන්න එපා. ඇඟට කියන්නේ ඕන දෙයක් කරපම සතිය තියෙන තාක්කල් මගේ වැඩේ යනවා. එහෙම නැත්නම් අපි කායගත සතිය ඉන්නේ. ඒකට කය අපිට සාක් වෙලා තියෙනවා. ඒ අපිට දන ගහගෙන උදව් කරුවත් කමක් නැහැ. හරහා වැටලා උදව් කරත් කමක් නැහැ. කෙලින් ඉඳලා උදව් කරත් කමක් නැහැ. මේ පටන් ගන්නකොට බුදුහාමුදුරු කියපු දේක් පෙන්ලා දෙන්න. උජුං කායම් පනිදාය පරිමුඛං සතියං උපට්ඨ වේත්තා. ඊට පස්සේ යට නැමෙන්න ඕන නැමෙන්නයි. ඒකයි අපි භාවනා මධ්‍යස්ථානයේ ඉඩම් වෙන් කරනකොට එක්කෙනෙකුට අඩි 3 3 කොටුවක් දෙනවා ඉස්සරහට රැමෙන්න ඉඩ තියලා. නැතු කෙලිම තියලා ගැහුවොත් එහෙම බස් ප්‍රයිවට් බස් එක බත් පැක් පැක් කරවගෙන නැද සෙමන්ටින් එක සෙමන් ඇසුරුවා වගේ අමාරුයි. පොඩ ඉඩපාඩු දෙන්න ඕනේ එහාට නැමෙන්න මෙහාට නැමෙන්න. ඉතින් මේක දැන් ටික ඉඩ අඩු එකනේ යනවා කරන්න දෙයක් නැහැ. පුළුවන් ඕන දෙයකට වෙන්න ඇති. ශරීරෙට කියන්නේ ඒ පොඩි දරුවෙක් නිදාගත්තාම බලන්න එයාගේ ඇඟ නිකන් මේ වතුර පුරුපු පොලිතින් මල්ලක් වගේ. ඔය වැක්කිරලා ඉන්නේ. ඔය දලදඬු කෙරුවොත් නිින්ද යන්නේ නැහැ. නිින්ද ගියරවත් දලදඬු වෙන්නේ නැහැ. වගේම භාවනා යනකොට ඇඟ මේක නිකන් වැක්කිරෙන්න පටන් ගන්නවා. මේ වැක්කිරෙන්නේ නැති කට්ටිය මේක දැකලා ඇඟ භාවනා හරි කියලා වැක්කිරෙන්න යන්න එපා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. වැක්කිරුණට ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. භාවනා නොකරපු අය තමයි පුම්බගෙන ඉන්නේ කැමරා ඉස්සර කැමරා ඉස්සර මෙහෙම කරගෙන ඉන්නේ. තන්නේ කර බලුවා. ඒක 100%ක්ම බොරුව. ඔය රාජ්‍ය නායකයෝම භාවනා කරනකොට මෝල් ගස් ගිල්ලා වගේ. ඒ ඕගොල්ලෝ කැමරාවක් මෙතන ගෙනාවොත් එහෙම ඒත් ඕගොල්ලන්ටත් ඒ ටික වෙනවා. නිකම්ම සුපර් බුද්ධ වෙනවා. භාවනා කරනට ඔක්කොම කටේ තියෙන හරි වන්දන රෙද්ද පල්ලෙන් බයි. පැක්කේ. ඒතකොට භාවනාව යනවා. මොකද සතිය තියෙනවා. ඒ නිසා පළවෙනියෙන්ම ඉස්සෙල්ලම වැදගත්ම විදිහට සතිය තියෙනවා නේ. ඊට ඕනම දෙයකට අනුකම්පා කරගෙන යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ඔබ වහන්සේගේ උපදේශ මත ත්‍රිමාණ කය මෙනෙහි කොට මම දැන් මෙතන යන සංඥාවට සිත යෙදෙව් වෙමි. පිම්බීම හැකිලිම ෂණයෙන් නොදැනී කය නොදැනී සිත නලල පෙදෙසේ පිහිට වූ පසු එන එන අරමුණු දෙස උපේක්ෂාවෙන් බලා සිටියෙමි. සිතුවිලි මන්දගාමී ස්වරූපයෙන් පැමිණි අතර සිතුවිලි ඇති වී නැති වී යන හැටි මනාව දුටු වෙමි. කය ඊතා සැහැල්ලුය. සමහර විටක එන වේදනා ඇතිව නැතිවන අයුරු දුටුමි. සිතිවිලි සහ රූපය අනිත්‍ය යන හැඟීම ඇතිවිය. කය සැහැල්ලු වූ පසු උඩුකය ඉදිරියටත් පිටුපසටත් වැනෙන්නට විය. පැයක පර්යංකය නිම වී දැස් විවර කර කය දෙස බැලීමි. එවිටද කය ඉදිරියට පිටුපසට පැද්දෙන්නේය. නමුත් කය ඊතා සැහැල්ලුය. තිබේද නොතිබේද කියාවත් නොදැනෙන තත්වයකි. රූපය දෙස සිත් යොමා සිටින විට සිරුරේ කොටස් 32ම වෙන්වෙන්ව ගොඩගසා එක් එක් කොටසක් දෙස බැලීමි. කෙස් තුල ඇති පිළිකුල් බව සතර මහා භූත රූපයන්ගෙන් සෑදී ඇති බවත් ක්ෂණයක් ක්ෂණයක් පාසා නිරුද්ධ වන සැටිත් දුටු වෙමි. එන එන සිතුවිලි තුල ඇති මානය පැහැදිලිවම දැකගත හැකි විය. ද්වේෂ සහගත සිතුවිලි පැමිණියේ අඩුවෙනි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී දෙපා වම දකුණ ලෙස මාරුවන අන්දම සිතින් මාරුවෙන් මාරුවට සිටිවිල්ල එන යන අයුරු අත්විඳෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස ශරීරය පැද්දීම සිදුවන්නේ මන්දැයි පහදා දෙනමින් කාරුණිකව ආයාචනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා. වර ඉස්සල්ලයකට දීපු උත්තරේ වගේ වැද්දෙන වෙලාවේ සතිය තියෙනවා නැත්නම් සතියට ඕන වෙලාවක යන්න පුළුවන් ගතිය තියෙනවා එහෙම නැත්නම් මූල කර්මත්තාන්ට යන්න පුළුවන් ගතිය තියෙනවද නැද්ද කියනවනම් මේකට බොහොම ඍජු උත්තරයක් දෙන්න පුළුවන් කැමැතිද මේ භාවනා කරන එක්කන උසාවියට කට උත්තරයක් දෙන්නේ කැමති කෙනෙක් කියනවනම් අත උස්සන්න. එතකොට අපිට පුළුවන් සාකච්ඡාවට යන්න. එහෙම නැත්නම් අනිත් දවසේ බලන්න. එහෙම වෙනින වෙලාවයි වෙන්න බව දන්නවනම් ඒ බව කියන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ එහෙම වෙනින බව හොඳ සිහියෙන් දැනෙනවා. ඔය එතකොට ඒක මේ වැනීම නිසා හොඳට සතියෙන් ඉන්න බව තමයි සාහිතිකයක් දහම් වෙන්නේ නැත්නම් මේ වැනීම සතියට අරියාදුවක් වගේද පෙයි. එහෙම දැනෙන්නේ ඒ වැනෙන බව හොඳින් බලාගෙන හිටියම හිමීට ඉස්සරහට පිටිපසට වැනෙනවා. ඊට පස්සේ මේ පාරයන්කේ ඉවර වෙලා මේ ඇස් ඇරලා බලපුවාමත් හිමීට වැනෙනවා. මේ ප්‍රශ්නේ නෑ. Tamanට තියෙන්නේ ඒ වැඩිම නිසා මම මගේ කයේ හිත තියෙන්නේ දැන් හිත තියෙන්නේ මෙතන හිත තියෙන එක සාති කරගන්න පුළුවන් නම් වැනීමත් අරමුණු වෙලයි තියෙන්නේ. ඒ හරහා ඉදිරියට පැමිණෙන හැම එකක්ම මල් මාලයකට අමුණගෙන අමුණගෙන යනවා වගේ එනේන මල අමුණන්නේ. වැනීමත් මලපුණක් වෙන්න මේ අරමුණක් වෙන්න පුළුවන්. නමුත් ඒකට බයක් හෝ චකිතයක් හෝ නොදන්න ගතියක් තියෙනවා නම් විතරයි අපි ඒකට පිළියම් හොයන්න ඕනේ. ඒ ඉතලා කියපේක නැතිනම් කඳ බිම ගෑවෙන තරම් නැත්නම් නැමිනවා. ඉතින් සතිය තියෙනවා නම් කරගෙන යන්න අන්තිමට යාම ඔක්කොම හදලා දෙනවා. මේ රෝග ලක්ෂණ මතුවෙනවයි කියලා කියන්නේ සුවසේවාවක් කියලා කියන්නේ. රෝග ලක්ෂණ මතුනේ නැත්නම් භාවනාව පටන් ගන්නෑ. භාවනා පටන් ගත්තා නම් ඒ තියෙන ඔක්කොම එළියට දාන්න පටන් ගන්නවා. පිස්සු ඇද්දලනවා කියලා කියන්නේ. අර පිස්සු වල රෝග හැදිච්චාම වේදකම් කරන්න ඉස්සලා පිස්සු ඇද්දලා ගන්න ඕනේ. අලු පූල් කවලා ඌරුමස් කවලා පිස්සු ඇද්ද ඊට පස්සේ තමයි බෙහෙත හරියන්නේ. එහෙම නැතුනොත් බෙහෙත හරියන්නේ නැහැ. ඒ නිසා එළියට එන තනමට හොඳයි. සතිය විතරක් සාදු කියලා අනුමත වෙලා මේ සමාදන් වෙලා ඉදිරියට යන එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර දින ආශ්වාස ප්‍රශ්වාස අරමුණ රළුව ප්‍රකට වෙමින් ශරීරය ඉදිරියට පිටුපසට වැනෙමින් උදාසීනව ගිය භාවනාව වර්ධනය කර ගැනීමට ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් සිහිකොට පර්යංකය ආරම්භ කළේ නාස්පුඩු ඔස්සේ ආශ්වාස ප්‍රශ්වාස කමඨහන ගනිමින්ය. මෙහිදී වෙනදා මෙන් අරමුණ තුනී වී ගොස් විවිධ වේදනා දර්ශන පහළවීම වෙනුවට ඍජුවම පෙරදින භාවනාවේ අවසන් වරට ලැබූ අත්දැකීම තුලම සිත ආරම්භයේ සිටම පිහිටන්නට විය. එනම් ආශ්වාස ප්‍රශ්වාසයේ පෙනහළු පෙදෙසේ චලනයක් ඔස්සේ ඒකාකාර රළු ස්වභාවයකින් දැනෙමින් භෞතික ශරීරය සෑම අතටම නැවෙමින් පැවතීමයි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මා අකණ්ඩවම භාවනාව ක්‍රියාත්මක කළ අතර පැය දෙකකට පසු මා එයින් ඉවත් වූයේ ඔබ වහන්සේගේ ධර්මදේශනය ශ්‍රවණය කිරීමටයි. එම ධර්මදේශනය තුල මාගේ සිරුරේ ඉහත නැවීම් සහ ගැස්සීම් වලට පිළිතුරු ඍජුව තිබූ අතර නිතරම සිත ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙන් ඉවත්ව වෙනත් අරමුණු කරා ගොස් ඇති විටදී මා එය දැනගත්තේ සිරුරේ අනිච්ඡානුගව ඇතිවන ගැස්සීම් වලිනි. එම ඇතිවන සමාවන්න එම භාවනා කාලයේ පුරාම ආශ්වාස ප්‍රශ්වාසයේ පෙනහළු පෙදෙසේ චලනයක් ලෙස එකම ආකාරයේ සංවේදනයක් ලැබුණු අතර ෂණ කිහිපයක් වරහන් ඇතුලේ මිනිත්තු එකක් පමණක් මුළු ශරීරයම එම රිද්මයට කම්පණය වනු දැනුනි. එම භාවනා කාලය තුල හිස්කබල ඇතුළට තෙරපෙන ගතියක්ද හිස් මුදුන නලියන ස්වභාවයක්ද දැනුනි. නලල මැදින් හා කන දෙපසින් තෙරපීම් හා ඉරිතලා යෑම් ඇතිවන්නට විය. මුළු කාලය තුලම මාගේ ශරීරය ඇතැයි හොඳින්ම දැනුනි. ඔබ වහන්සේගේ සවස්කල ධර්මදේශනයෙන් මාගේ එම භාවනා කාලය තුල වූ ගැටලු විසඳී ගියත් මට ඔබ වහන්සේගෙන් දැනගැනීමට ප්‍රශ්න දෙකක් ඇත. එක මා මෙසේ වඩන්නේ විපස්සනා භාවනාවක්ද නැත්නම් සමත භාවනාවක්ද? ආනාපාන සතිය විපස්සනා කරන්නේ කෙසේද? දෙක මා කිසිම දිනක භාවනා කිරීමකදී විවිධ පාට ආලෝක හෝ විශාල රවුම් ආලෝක දෙක නැත. මට දැනෙනුයේ ইহත ආකාරයේ සංවේදනා පමණි. යම් මාර්ගඵලයකට පැමිණීමට එවැනි ආලෝක අනිවාර්යෙන් දැකිය යුතුයද? තෙරුවන් සරණයි. ඔබ වහන්සේ උපදෙස් ලබා දෙන අයුරු සහ ධර්මදේශනයේ සිදු කරන ආකාරයේ භාවනාව උනන්දු කරවන අතර ඊළඟ පරයන්කේ ඇතිවිය හැකි ගැටලු පවා निराකරණය වේ. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන මාර්ගඵලයකටපත් වේවායි ප්‍රාර්ථනා කරමි. මේකේ දෙවෙනි ප්‍රශ්න තියෙන්නේ මේ මට අනික් අයට වගේ මේ වගේ ආලෝක එහෙම නැත්නම් වර්ණ පේන්නේ නැහැ කියලා. ඒ මේ වගේ අපිට ගොඩාක් චෝදන ලයිස්ට්ක් හදාන්න පුළුවන් මොනවාට අපේක්ෂා කරගෙන ගියොත්. අපේක්ෂා කරන යෑමම තෘෂ්ණාව. ඒක කෙලේශයක්. ඒක නිසා මේකට අනිත් පැත්තක් තියෙනවා. මට ආලෝක පෙනුණා කියලා ප්‍රශ්නකුත් තියෙනවා සමහරවිට. පෙනිලා නොපෙනී ගියයි කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් අර නිව්සීලන් ගියට පස්සේ නෝන මාත්‍යා කියනවා මම පැහියෙක් නෙවෙයි තාන්තේ උනාට සමාහට කට්ටිය මයි මුත්තහන මාත් එක්ක උපදෙස් දෙනවා. ඉතින් එක්කෙනෙක් කළ හොඳට ආලෝකයේ පෙනි පෙනී ඉඳලා දැන් පේන්නේ නැතුව ගියයි. ඊට පස්සේ කිව්වලු ලයිට් බිල ගෙවලා නැහැ කියලා. ලයිට් බිල ගෙවපුවාම පෙනේ කිව්වලු ආයිසරි. ඉතින් මේ වගේ මේ භාවනා කරන්න ගිහිල්ලා පිස්සු කෙලින්නේ. මේ පේන දේ කියපන් කිව්වහම මට අර දේ පේන්නේ නැහැ කියලා චෝදනා. අපි පියවර කීයක් පිටපොට යන්න ඕනද කියලා බලන්නේ අපි එදිනදා ජීවිතේ ඉන්නේ කොහෙද කියලා හිතන්න බෑ. එදිනදා ජීවිතේ කවුරු හරි රේඩියෝ එකක් ගෙනහම තල්ලපු ගෙදෙට මේ ගෙදර එන ලයිසන් ගන්නව කට්ටිය. අමාරි සයියා වගේ. කරන්නෙම පිස්සු කෙලින එක තමයි බුදුහාමුදුරු කියන්නේ මේ තියෙන දේ ඇති හැටියට බලපන් කිව්වහම මට කහ පාට ලොකු රවුම් රවුම් පේන්නේ නැහැ කියලා. කන රත් වෙන දෙයක් ඇහුවොත් අරු විශ්වෙන් ආනේ දාට පෙනේ. මට අත දිගමදි. රත් වෙන්න ගන්න. ඉතින් ඒ නිසා භාවනාවට ඔය නිසින්ින්ද යන්න අනක සමත වෙච්චාමකෝ විපස්සනා වෙච්චාමකෝ. නිකම්ම නිකන් gedere හිටපු මේ පිසු කෙලකල හිටපු අපිට මන්දයි මේ හරි ගෑනු කෙනෙක් කියනවා අනේ සාන්ද නිකම්ම කුස්තියම්මලා වෙලි අපි දැන් උපාසකම්මලා වෙලා ඉන්නවා අඩු ගානේ ඔබ වහන්සේ නිසා මේ සම්මත පැත්තේ විපස්සක තිබිච්ච විපස්සනා පැත්තක තිබිච්ච මේ කුස්තියම්මලානේ මන්ද ඒ නිසා ධ්‍යාන තිනවල ඔබට යන්න එපා ඔය යන ක්‍රමය හොඳයි ඔය පේන ටික හොඳට ඕම ඇති ඕකත් නතර වෙච්ච දවසේ තමයි නිවන් දකින්නේ නම් ආලෝකේ නොදකම නිවන් දකින්න පුළුවන් ඉතින් ඒ නිසා අපි බෞද්ධ වෙලා ඉපදිච්ච එකේ සාපේ කියලා හිතාගන්න බෞද්ධ වෙලා ඉපදිච්චාම කුණු කන්දල් ගොඩාක් කුළුවේ දාගෙන ඉන්නේ මෙතන. ඒවා ලිහනවයි කියන එක මොනවාරි දෙනවට වැඩිය අමාරුයි තියෙන දේ මකන එක. ඒක නිසා මේ ප්‍රශ්න දෙකම Taman තියෙන ලස්සනට යන භාවනාවට සැක කිරීම නිසා අනවශ්‍ය තැන් වල ප්‍රපංච කිරීමක් කියලා හිතාගෙන කිසිම දවසක මේ පණිවිඩ ලොන්ට ඊම බඳින්න යන්න එපා. අහසේ ඉනිමන් හදන්න යන්නත් එපා. Tamanට වැටෙන දේ දිගේ යන්න එතකොට බොහොම ඍජු භාවනාවේ ප්‍රගතියක්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී වම දකුණ කියාත් ඔසවනවා ගෙන යනවා තබනවා කියාත් විනාඩි 30ක් පමණ භාවනා කරනවා සමහර විට ශරීරයේ සමබරතාවය ගිලිහි යනවා නැවත කමටහනට එනවා විලුඹ පොළවේ වදින බවත් ඇඟිලි පොළවට තද වෙන බවත් කකුලේ උඩ කොටස තද වෙන බවත් දැනෙනවා ටික වේලාවකට පසු ආයාස නොකර නවතිනවා. ඇවිදින බව දනිමි. ස්වාමින් වහන්ස මට කරුණාකර මෙය දියුණු කර ගැනීම සඳහා අවවාදයක් දෙන්න. පර්යංක භාවනාව පර්යංක භාවනාවට ඉඳගෙන ආනාපාන සතිය කරගෙන යන විට දැන් විනාඩි 20ක් පමණ යන විට මට නිදිමත ගතියක් මතුවෙනවා. වෙන වෙන අරමුණු වලට සිත යනවා. නමුත් විගසින් කමටහන් අරමුණට එනවා. මෙසේ හතර පහ වතාවක් සිද්ධ වෙනවා. ආශ්වාසයේ නහයෙන් ඇතුළු වී පපු පෙදෙසත් උදරයත් පිම්බෙනවා දැනෙනවා. ප්‍රශ්වාස වාතයේ උණුසුමට පිටවන බව සමහර විට දැනෙනවා. මම ඉඳගෙන භාවනා කරන බවත් දැනෙනවා. මෙසේ කරද්දී නොයෙක් අරමුණු සිතට ගලාගෙන එනවා. ඒවා අනිත්‍යයි සිතා නැවත කමටහන් අරමුණට එනවා. මේ වීරය කිරීමට උපදේශක් දෙනමින් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමි. පතන බෝධියකින් නිවන් සම්පත් ලබා ගැනීමට හැකි වේවා. අරමුණ හිත පිට ගියාට ඒක ගැන තැවෙන්න එපා. පිට ගිය හැම වෙලාවෙම නැවත එන එක බලන්න ඒකේ පුළුවන් තරම් විතර බලන්න මම අර කලින් කිව්ව විදිහට. ඒකට පිට යෑම සැපක්. ඒ කියන්නේ හැම වෙලාවෙම බලන්න ගෙදෙට්ට එන්නේ කොහොමද කියලා. තෙපරප බාතෙපරප වගේ දෙට නෝ නැත්තම් ගෙදර තිබුණ විදිහට කඩේට ගිය මිනිහ ගෙදර එනවා වගේ එනවාද කියලා ඒකේ විස්තර පුළුවන් තරම් දාන්න. එතකොට අරමුණ නිකම්ම කමඨාන සුද්ධ වෙනවා ඍජු වෙනවා. සක්මන් කරනකොටත් බලන්න ඉතලාම නැගිටින්න හදන පොඩි බබෙක් මේ ඉඳගෙන ඉඳලා හෝ බඩගගා ඉඳලා නැගිටට පස්සේ තතනන ප්‍රමාණය ඒක පීවරක් අරගෙන තව පීවරකට ගන්න තතනමයි අපි තොතන ඉඳලානේ දැන් ඇවිල්ලා තියෙන්නේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ අපි නැවතත් පොඩි දඩේක් වඩටපත් වෙනවා ඇවිදින හැම පීවරකදීම සුළඟිල්ලෙන් මොකද කරලා දෙන්නේ මහපටැඟිල්ලෙන් කරලා දෙන්නේ විරුඹෙන් කරලා දෙන්නේ ඔක්කොම පේන්න පටන් ගන්නවා ඒකට තේරෙනවා මේ හිටගෙන ඉන්නවා කියන එක ඇවිදිනවා කියන එක සර්කස් එකක් කියලා අපි කොච්චරක් මේව අමතක කරන්න ඕනද වෙන කෙනෙක් දිහා බලන්න අතීතේ බලන්න. අනාගතේ බලන්න. ඒ තරම්ම අපේ හිත ජඩයිනේ. අපේ හිත මායානේ, ෂටනේ. මෙච්චර ලස්සන පියවරක් කරන පියවරක් තියනකොට කිලෝ 70ක් මේ මාරු කරන්නේ. කිලෝ 60ක් නේ නැත්තම්. ඉතින් බලන්න මේ කිලෝ 60 මාරිනවා දැනනවද කියලා? අසම්බර නෙවෙයි සමබර වීමයි පුදුම වෙන්න ඕනේ. ඒ හොඳට බලන්න සක්මන් කරනකොට තේරෙයි මේ දෙපා සතා කියන්නේ කකුල් දෙකෙන් ඇවිදිනවා කියන්නේ සර්කස් එකක්. මුදුවට විස්තර බැලුවොත් පෙනේවි අවුරුදු ලක්ෂ 40ක් ගිහිල්ලා තියෙනවා මිනිස්සයාට කකුල් හතරේ ඉඳලා කුරේ හතරේ ඉඳලා කකුල් දෙකට ගන්න. උඩට උස්සන්නේ. ඉතින් අපි ආපහු යනවා ගිහිල්ලා බලනවා කොහොමද කුර හතර නඩෙන් ඇවිදපු අපි දැන් ආයෙත් කොහොමද කුර දෙකෙන් යන්නේ කියලා. ඒක හොඳට බලන්න. තව විස්තර වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න සතියට කාරණාවක් කරගෙන යන්න. එතකොට තමයි තේරෙයි අපි කොහේ රවුමේ ගැහුවත් නැවත gedera එක තමයි භාවනායෙන් කරන්නේ. Tamange කයත් එක්ක පූර්ණ යාලුකමක් ඇති වෙලා නිවන තියෙන්නේ කය ඇතුලේ කියලා බුදුහාමුදුරුවෝ කියනවානේ. සසංජීමි සමනකේ මියාවමත්තේ කලීබරේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤාපේ. මේ කයට ආවනම් නිවන ඉච්චර තමයි. මොන විස්තර දැකලා හරි ආපහු ගෙදරින් දරින්ද එන හැම ගමනකදීම අපි මධ්‍යම ප්‍රතිපදාවට තමයි වැටෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ ඉල්ලීම දහම් ගැටලුවක්. නමුත් ඒ පුද්ගලයා ලියලා තියෙනවා ඒක අන්තිමට කියවන්න එපා කලින් කියවන්න කියලා. ගෞරවයෙන් මොකද කියවන්නේ ඉතින්? ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ඊයේ හවස ධර්මදේශනාවේදී දිගටම භාවනා කළ විට සියලුම සංසිද්ධි බොඳ වී දිය වී යන බව දැකගත හැකි බව කියුණි. ඒ වේලාවේදී එය වැටහුණි. එහෙත් දැන් එය ආවර්ජණය කළ නොහැකි බව දැනේ. CD තැටිය පසුව ඇසිය හැකි උවද අද දිනයේදීද තවත් හිතට වැදෙන අයුරින් එය නැවතත් පහදා දෙනමින් බැගෑපත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ අපගේ හිතසුව පිණිස සදාකල් ජීවත් වෙත්වා. චාස්. Tamanට උදව් කරනවා නම් මොක හරි ගමන සදාකාලික කරන්න ලෑස්ති. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම මූලික අරමුණ වශයෙන් තබාගෙන භාවනා කරන යෝගාවචරයෙක්මි. බොහෝ දුරට පිම්වීම හැකිලිම පැහැදිලිව පෙනෙන අතර පිම්වීම ඇති වී නැති වී යන ආකාරයත් ඒ සමගම හැකිලිම ඊට මදක් ඉක්මනින් ඇති වී නැති වී යන ආකාරයත් පෙනේ. මේ අතරතුර වරක් හෝ දෙවරක් පිම්වීම හැකිලිම කායික ක්‍රියාවලියක් බවත් ඊට සිත සම්බන්ධ වීම නිසා අපට පැහැදිලිව පෙනෙන ආකාරයකුත් පෙනේ. ඒ ප්‍රධාන අරමුණ වන පිම්බීම හැකිලිම බැලීමට බාධාවක් දැයි වරක සිටී. සක්මන් භාවනාවද වම දකුණ වශයෙන් බලන අතර ඇවිදිනවා ඇවිදිනවා යන සිටිවිල්ලක්ද නැගී. මේ කරුණු දෙකම ප්‍රධාන අරමුණට බාධා කරන්නක්ද කියා වරක සිටී. මා මා ගැන කාරුණිකව සලකා බලා මේ ගැන උපදේශයක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. යම් වෙලාවක චිත්‍රපටියක් බලන වෙලාව මේක චිත්‍රපටියක් කියලා හිතෙනවා නම් කවදා රස විඳින්න බෑ. ඒක ශෝකාන්තයක් දුක්ඛාන්තයක් වෙන්නේ මේ කලින් හදු ගැණු මිනියෝ ටිකක් මේකේ පේන්නේ. මේ ආලෝකේ විතරයි තියෙන කිව්ව රස විඳින්න බෑ. අපි ජීවිතේ රස විඳින්නේ මත් වෙලා තමයි. එක්ක මදේට එක්ක ප්‍රමාදයට ලත් වුණොත් ජීවිතයක් තියෙනවා. නැත්තම් පේනවා මොන විකාරයක්ද කියලා. රූකඩ නටවිල්ල කවදා රස විඳින්න බෑ. මේක උඩ ඉඳලා නූල් හීලිලක් කියලා දන්නවනේ. කාටුන් චිත්‍රයට හඳාවත් රඟ රස විඳින්න බෑ. ඒක ඇඳපු එකක් කියලා දන්නවනේ. චිත්‍රපටියක් කවදාවත් රඟ විඳින්න රස විඳින්න බෑ. ඒ චිත්‍රපටියක් බව දන්නවනේ. ඒ නිසා ඒකේ මත් වෙන්නම ඕනේ. රස විඳින නිසා අපේ ජීවිතේ රස විඳින්නේ අපි මේ ඒක දිහා බලන්නේ නැති නිසා තමයි. ඒ බැලිට තමයි විපස්සනා කරන්නේ බලනකොට ජීවිතේට කරදර කරනවා වගේ පේන. කිසිම දෙයක රසයක් නැතිව. අපි මේ කරන හැම දෙයක්ම විකාරයක්. බුදුරජාන්සේ සඳහන් කරන්නේ බීතිකාව භ්‍රාන්තිය. එනිසා මදයට ප්‍රමාදයට ලක් නොවි ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන හැම චිත්තක්ෂණයක එක්ක මදයක් තියෙනවා. ආරෝග්‍ය මදේ, තරුණ මදේ, යොබ්බන මදේ නැත්නම් ප්‍රමාදයක්. අපි දන මේ බීපු කට්ටිය විතරයි ප්‍රමාදයට ලක් වෙන්නේ. මදයට ප්‍රමාදයට ලක් වෙන සුරා මේරේ මජ්ජ ප්‍රමාදට්ටානා කියලා කියන්නේ මදයට ප්‍රමාදයට ඉන්න සුරා. හැම එකම බීලා ඉන්නේ. හැම එකීමත් බීලා ඉන්නේ. එකා කිව්වම හිතනවා මේ පුරුෂලිංගිකේ නෑ මේ කීම මේ මේ රංගපෑන රංගපාන්න බෑ බොන්න නැතුව. මේවා සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්න අපිට තියෙන. ඉතින් පොඩ්ඩක් පුළුවන් නම් මතේ බීමතේ පොඩ්ඩක් අයින් කරලා බලන්න මොන මොන නැටිමද නටන්නේ කවුරුන පිනවන්නද නටන්නේ කිය. අයියෝ. නඩව තොইলකුත් නැහැ, වෙරේ පළුවකුත් නැහැ, මරණ මොහොතේ. ඒ නිසා හොඳට බලන්න. තවදුරටත් ජීවිතේ රස විඳින්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් පිට ගිහිල්ලා කහගෙන තමයි hina වෙන්නේ. වෙන කිච්චි කවාගෙන තමයි hina වෙන්නේ. නැත්තම් hina වෙන්න බෑ මේක. මේකේ තියෙන්නේ සද්දා දුකක්. උදේට කසපාර 300, දවල්ට කසපාර 300, රාත්‍රීට කසපාර 300 කකා. කවින ජීවිතය නිසා ඒක බලන්න ඕන නම් ඔයක තමයි ක්‍රමය. බලනකොට එපා වෙන එක නම් වෙනවා. නමුත් ඒකේදී බලන කෙනාට අපි යෝගාවචරය කියනවා, තපස්සරය කියලා කියනවා, භික්ෂුව කියලා කියනවා. දෙවි බුදුපසෝ යුදු මහරහතන්සලා වඳිනවා ඇත්තට. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සක්මන් භාවනාව පැයක් පමණ වම දකුණ ලෙස සතිමත්ව සිදු කළ හැකිය. එහිදී එම පාදයේ ස්පර්ශවන පොළව අනුව එහි රළු බව හා සියුම් බව වැටහෙයි. සක්මනේදී සිතට යම් අරමුණු පැමිණියද ඒවා කෙරෙහි ඊතරම් ඇදී යාමක් දක්නට නැති අතර නැවත සිත පෙරසේ සිටිය සිහිය මතම පිහිටයි. එනම් සිත යම් අවස්ථාවලදී පිට ගියද එය නැවත පැමිණීමේදීද සිත වම දකුණ ලෙස සතිමත්ව පවතින බව දැනුනි. පර්යංකය පර්යංකයට වාඩි වී මූල කර්මස්ථානයට සිත යොමු කරන විට වම් නාස්පුඩුවෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදුවන බවත් එය ආශ්වාසයේදී සිසිල් බවත් හා දිගු වේලාවක් ගන්නා බවත් ප්‍රස්වාසයේදී උණුසුම් ස්වභාවයක් හා දිගු වේලාවක් ගන්නා බවත් වැටහුණි. සුළු වේලාවකින් එම දැනීම සියුම් වී සිත සමාධිගත වේ. සමාධියේ සිත පවතින විට යම් අවස්ථාවලදී දැඩි වේදනාවක් පාද දෙකේ මස්පිඩු වලින් දැනුනි. එම වේදනාව කෙරෙහි සිත යොමු කිරීමේදී එය තවදුරටත් උග්‍රවන බව වැටහුණි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව පසුව එම වේදනාවන් තිබියදීම සතිය පවත්වන්න උත්සාහ කරන ලදී. එහිදී එම වේදනාවෙන් වැඩගෙන සතිය හොඳින් පැවති අතර සමාධිගතව බොහෝ වේලාවක් සිටිය හැකිය. නමුත් භාවනාව අවසානයේදී නැගිටීමට අපහසු තරම් වේදනාවක් තිබී ඇති බව වැටහි. සිත සමාධියේ පසු වෙද්දී ශරීරයේ කඳ කොටස නොදැනීම දකුණු අතට ඇලවේ. එය දැරීමට අපහසු වන විට කෙලින් කර ගැනීමට උත්සාහ කිරීමේදී සතියට බාධාාවක් නොවවද සමාධියට බලපෑමක් සිදුවන බව වැටහි. ගරු ස්වාමින් වහන්ස මෙය වළක්වා ගැනීමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඒ වළක්වන්න හදන්නේ සතියේ සමාධිය කැඩිච්ච එකක් නම් ඒ වළක්වන්න ඕනේ නැහැ. සමාධිය කැඩෙන්න ඕන දෙයක්. ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඔක් කැඩුණාට නැවත හදන්න පුළුවන්. ඒ ගැන බය වෙන්න එපා. ඒක යායට නොතිබුණාට කමන්නේ නැහැ. සතිය තියෙන නිසායි දන්නේ සමාධිය කැඩුනා. මේ සමාධිය මං හදන්න ඕනේ ආදි වගේ දේවල්. නමුත් සතිය තියෙන තාක්කල් තමයි තේරෙන්නේ මේ සමාධිය කියන එක කැඩුනට ඒක නැවත හැදීමේ හැකියාව කඩන කාටවත් බෑ. ඒ නිසා ඒක කඩ කඩ හදනකොට තමයි ඒකේ අධිකාරී ශක්තිය තමයි එන්නේ. ඒ නිසා ওই අනක්‍රමේ බොහෝම හොඳයි. ඒකේ ওই තියෙන අඩුපාඩු කන් ටික එච්චරම හිතමනාපකම් ගන්න ඕනේ. නමුත් ওই අඩුපාඩු ටික මේකම නැවත නැවත කරනකොට අඩු වෙන බව නම් සාතික කරලා කියන්නේ. ඒ නිසා ওই විදිහට දිගටම කරගෙන යන එකයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ වන ආනාපාන සතියට සිතගෙන එම පසුගිය සිතගෙන එම පසුගිය දිනවලට වඩා ඉක්මනින් කළ හැකි බව පෙනුනි. අතීත අනාගත සිතුවිලි කරා සිත විසිරීම ඊටමත් අඩුය. භාවනාව ආරම්භ කරන්නේම මම දැන් මෙතන වාඩි වී සිටිමි යනුවෙන් වර්තමානයේ සිත පිහිටුවා ගනිමිනි. වායුව ඇතුළට ගමන් කරන විට ඇතිවන පිම්බීම හා වායුව පිටතට යන විට ඇතිවන හැකිලීම මනාව දැනි. පිම්බීම දීර්ඝ ලෙසටත් හැකිලීම කෙටි ලෙසටත් නිරීක්ෂණය විය. පිම්බීම හා හැකිලීම වාර 10ක් පමණ නොකඩවා කරන විට කකුල්වල හා පිටේ වේදනාවක් මතු වී සිත විසිරෙන ගතියක් ඇති කරයි. එම වේදනාවන් අනිත්‍ය බව මෙනෙහි කිරීමෙන් පසුව නැවතත් මූල කර්මස්ථානයේම සිත පිහිටුවා ගත හැකිය. සක්මන් භාවනාව සක්මන් කිරීමෙන් පසු පර්යංකයට වාඩි වඩා සුවදායක බව පෙනේ. වම දකුණ ලෙස කකුල් එසවීමේදී හා තැබීමේදී විලුඹ හා ඇඟිලි පොළවට වදින අයුරු නිරීක්ෂණය කිරීමෙන් සිත වඩාත් සවිමත් වේ. සක්මනේදී පර්යංකයේ මෙන් සිත විසිරෙන්නේ නැත. මාහට භාවනාවෙන් තවත් ඉදිරියට යෑම සඳහා ඇති අඩුපාඩු පෙන්වා දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නමද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පතමි. මේක දිගට කරන එක තමයි අඩු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ක්‍රමයේ ඇති වැරද්දක් නෙවෙයි. මේක නැවත නැවත කරනකොට ඕම ප්‍රශ්න අහන්න තියෙන සැකෙත් නැති වෙලා විශ්වාසය ඇති වෙන නිසා මේ ක්‍රමයේම දිගට යන එකයි කරන්න ඕන. ප්‍රශ්න ඉවරනකොට වෙලාවත් ඉවරයි. ඒ සමත් කාට හරි තියෙනවා නම් ගරු ස්වාමීන් වහන්සේ මම දැන් කාලයක සිටම් භාවනාවට යොමු වෙලා ඉන්න කෙනෙක්. දැන් ආනාපාන සතිය එහෙම කරනකොට මම දැන් පටන් ගත්ත ගිලා පැයක් ඉවර වෙනකලුත් ඒ හුස්ම ඒ විදිහටම තියාගන්න පුළුවන් මට. නමුත් මට හිතාගන්න බෑ මොකද්ද මේ තේරුම කිසිම වෙනසක් වෙනවා තේරෙන්නේ නෑ මට. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙන වෙන ඒක වෙනස් නොවි කරගන්න පුළුවන් පැයක්ම හරි. ඉතින් එහෙම කරනකොට පැය පැය එකයි විනාඩි 5 විනාඩි 10 ආදී ටික ටික ටික ටික වැඩි කරන්න. ඒ කියන්නේ අරමුණේට සතිය පිටන්න අරමුණ දිගටම තියෙනවනේ. දැන් අරමුණ මුණට මුණ දාලා තියෙන්නේ. ඒක බොහොම කලාතුරකින් වෙන එකක්. ඒ ආපු වෙලාවේදී ඒක පොඩ පොඩ ලොක් කරගන්න. ඒකේ ප්‍රශ්නයක් කරන්න දෙයක් නැහැ. ඒකේ අවසාන අවල්දී සිද්ධ වෙන්න ඕන කියලා දෙයක් නැද්ද උතේ? එහෙම වුණොත් වෙන්නේ අපි හිතුවොත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට දැන් හම්බෙලා තියෙනවා බලන්න ඕන දේ මුණට දාලා තියෙනවා. අපි කියන්නේ අරමුණ මුණට මුණ දාලා තියෙනවා කියලා. ඒ ආපු වෙලාවේදී කලදුරු කලවල හිගම් කියලා වහවහ තමගේ කටයුත්ත කරගන්න වැඩි වේලාවක් ඒක පාත්තක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ලොකු ජයග්‍රහණයක්. දැයි අපි වෙන ප්‍රශ්න මුකුත් නැත්නම් අපි වෙලාව ගන්නවා පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා අපි තුනට නැවත රැස් වෙනවා සාමූහික පරියන්ක භාවනාවට ඒ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල නිමාව සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි